ඊළඟට කනිෂ්ක විජේනායක මහත්මයා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා පළමුව තිබ්බ ගැටලුවට සමගාමීව පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මහා අටපිරිකර පූජා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් අපි බුද්ධ ප්‍රමුඛ මහා ආර්ය සංඝරත්නය කියලා හිතලා එහෙම පූජා කිරීමට වඩා ඔබ වහන්සේ කිව්වේ ගුණය ගැන සලකලා හිතලා එහෙම පූජා කිරීම ඥාන සම්ප්‍රයුක්තයි කියලා එතකොට සායිනහස එහෙම හිතන එකද සායිනහස හරි? ඔව් දැන් ඒක ඉතින් එහෙම හිතන එක හරිද කියලා කියන්නේ අපිට ඥාන සම්ප්‍රයුක්ත බව කියන එකට අච්චුවක් හදන්න බෑ. ඒක අවස්ථාවත් එක්ක පුද්ගලයාත් එක්ක තැනත් එක්ක බද්ධ වෙනවා. ඒකනේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒක එක කොටුවක් හදාගෙන මෙන්න මෙහෙමයි ඥාන සම්ප්‍රයුක්ත කියලා එකක් හදන්න පුළුවන් නම් ඥානය කියන එක 아무තු ආශ්චර්යයක් වෙන්නේ නැහැ. එතකොට ඒක හැමතිස්සෙම දැන් බුදුරජාණන් වහන්සේට වාසනා ගුණ කිසිවකුත් නැහැ කියන්නේ උන්වහන්සේ කලින් කරපු විදිහට මේ ඒ ඒ තැනට. එතකොට කලින් කරපු විදිහට එකම දෙයක්වත් ආයෙ කළාට වැඩක් නැහැ. ඒක එතනට හරියන්නේ නැහැ. එතකොට ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. අපි කලින් හදාගත්තු අච්චුවකට අනුව වැඩ කරන්න කියොත්. නිසා එතන තියෙන සාධකත් එක්ක අවදිමත්ව මොකක්ද මේ කරන්න යන ක්‍රියාවේ අර්ථය? ඊළඟට මං මොන අදහසින්ද මේක කරන්නේ? මේකෙන් වැඩි යහපතක් ලෝකෙට සිද්ධ වෙන්නේ කොහොම කළොත්ද? අන්න එහෙම හිතන්න උත්සාහ කිරීම කළ යුතුයි. එහෙම කරනකොට වඩා නිවැරදි විදිහට මේ අවස්ථාවට අනුකූලව අපි ක්‍රියාව හසුරව ගන්න. ඒ කියන්නේ සනසර ත්‍රි හේතුක උපතක් ලබනවා කියන සනස ඒ අවස්ථාවට අනුව අපි ඥාන සම්ප්‍රයුක්තව ක්‍රියා කරන ආකාරය අනුව සනස. ක්‍රියා කිරීම මතක්. ඒ කියන්නේ අපි පින්කමක් පින්කමක් කරනවා නම් හේතුව ඵලය. ඒ කියන්නේ හේතුව කියන්නේ ඒ කුසල ක්‍රියාවේදී අපේ මතුවෙන චේතනාව. තමයි එතන හේතුව වෙන්නේ. ඵලය වෙන්නේ ඒකෙන් මොකද්ද ලෝකෙට සිද්ධ වෙන්නේ. මට මොනවද ලැබෙන්නේ කියන එක නෙමෙයි. ඒ ලෝකෙට කරන්න බලාපොරොත්තු වෙන දේ හරියට දැනගෙන ඒකමතු කරන්න කරුණා මෛත්‍රිය කැපවීම ඇති කරන්න පුළුවන්. ඒක තමයි ගුණය වෙන්නේ. ඊට පස්සේ ඒකට අනුව තමයි තමන්ගේ ඵලය තීරණය වෙන්නේ.